එහෙනම් ප්‍රශ්න මම හිතන්නේ ඔක්කොම ඉවරයි. හොඳයි. එහෙනම් අපි ධර්ම සාකච්ඡාව අදට නිමා කරමු. අපි ලබන සතියේ එතකොට වීර්‍ය පිළිබඳ ඉදිරි කාරණා තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි හැම දිනාටම අද දවසේ සහ සම්බන්ධ වෙලා ධර්ම සාකච්ඡා කිරීම ධර්ම ශ්‍රවණය කිරීම හැමෝටම ප්‍රයෝජනවත් වෙන ප්‍රායෝගික දහම් ගැටලු මතු කරමින් සාකච්ඡා කළා ඒ සියලු කුසල් ඔබ අප හැමදෙනාගේම ප්‍රඥාව දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැමදෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු පැය දෙකකට අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපයූ ඔබ වහන්සේට මේ ඉකරගත්තා වූ මහා ධර්ම දානමේ කුසල කර්මය පතන්නා වූ බෝධියකින් සසල දුකින් මිදීමට හේතු වාසනා වේවා සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්සේ